තියෙන දෙයක් තමයි ධාන කියන එකයි සමාධි කියන එකයි මාර්ගඵල කියන එකයි මේ තුනම තෝරාගන්න ඕනේ. ධාන මොනවද සමාධි මොනවද මාර්ගඵල මොනවද කියන එක. දැන් එක එක කෙනාගේ নানা ආකාර මත තියෙනවා. ධාන නැතුව මාර්ගඵල ලබන්න බෑ. ඔය ආදි වශයෙන් කියන ඒවා. ඒ සමත විදර්ශනා කියනකොට සමත කියන්නේ ධාන වලට ගන්නවා. විදර්ශනා කියලා කියන්නේ මාර්ගඵල වලට ගන්නවා. මේ වගේ එක එක අදහස් වලට ගන්නවා. දැන් මේ වැඩි හුඟා පැටලුම් සහගත ඔය ගෙනියන්නේ. දැන් සමතේටපත් කරනවා කියලා කියන්නේ නීවරණ සමත කරන්නේනුයි සමත කියන්නේ. ධාන වල නෙමෙයි සමත කියන්නේ නීවරණ සමත වෙන නිසා. ආර්යචායක මාර්ගය අනුගමනය කරනකොට ඒකාන්තයේ සමතේවත් නීවරණ සමතේ සිද්ධ වෙනවා. සමතයයි විදර්ශනාවයි යුගනද්දෝ පිළිපිට පිළිගන්නේ මාර්ගඵල ලැබෙන්නේ කියලා පෙන්නලා තියෙනවා. සමතේ කිව්වේ නීවරණ සමතේ. ධාන කියන්නේ සමත නෙමෙයි. සමත නොකර ධාන ලබන්නත් බෑ. සමත නොකර විදර්ශනාවේ මාර්ගඵල ලබන්නත් බෑ. සමත විදර්ශනාව නියුගනද්ද කියලා කියන්නේ. ඔන්නේ නීවරණ සමත වීමයි. විදර්ශනාවේ නැගී සිටීමයි. මෙන්න මේ දෙක සමාන වෙලා ආපු වෙලාව තමයි මාර්ගඵල හම්බ වෙන්නේ. ඒ නී කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විදිකිච්ඡා කියන මේ පහයි නීවරණ කියන්නේ. මෙන්න මේ නීවරණ පහ සමත වීමට කියන සමත භාවනාව. ඒක මේ විදර්ශනා කර්මස්ථානය සුද්ධ විදර්ශනාව කියන එකක් අද කිව්වට ඒකම තමයි සමත. සමතෙන් තොර සුද්ධ විදර්ශනාව කියන එකක් නැහැ. මුල යහපත්, මැද යහපත්, අග යහපත්, අග්‍රසහිත, වැන්දෙන සහිත ਸਰවාකාරයෙන් පරිපූර්ණ වූ කියලා කිව්වනම් ඒ සාසන බ්‍රහ්මචර්යාව තුළ හැම දේශනාවක් තුළම සමත තියෙන්න බෑ. ਸਰවාකාරයෙන් පරිපූර්ණ මුල මැද අග යහපත් නම් කොතෙන් තව අලුත් උගතියි. සුද්ධ විදර්ශනාව කියලා තියෙනවා සමතෙන් තොර වෙලා ඒක පස්සේ හදාගත්ත ආචාර්ය වාදයක්. ඒකයි කාරණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම නිවන් මාර්ගක්ම සමතේ යුක්තයි. එතන සමත කියන එක කතා අරන් තියෙන්නේ. සමත කරනවා කියනකොට නීවරණ සමත කරන්නේ සමත කරනවා කියන එක ඉක්මවා ගිහිල්ලා. අපි ධානය යෝගී භාවනාව වල සමත භාවනාව කියලා පස්සේ හදාගත්තා. ආර්ය භාවනාව වල විදර්ශනා භාවනාව කියලා හදාගත්තා. ඉතින් ඊට පස්සේ මොකද කියන්නේ සමත විදර්ශනා යෝගනද්දව වැඩිච්චාම මාර්ගඵල ලබන්නේ කිව්වම ගමක් කරේ නම් සමතේ නතු බෑනේ කියලා. අර අනාර්ය භාවනාව වලන්න යනවා. ඒතර විදර්ශනා බලන්නේ බලන්නේ විතර මදි කියනවා. සමත නතු කොහොමද විදර්ශනා බලන්නේ? කොහොමද මාර්ගඵල ලබන්නේ? අන්න මිනිස්සු තර්කයේ හිර වෙනවා. මේ සමත හඳුගන්නේ නැහැ. අනේ පටලෝභකේ වරද. සමත විදර්ශනා කියන්නේ ඒකයි. එතකොට නීවරණ සමත කරන්නේ සමත වෙනවා. නීවරණ සමත කරව බුද්ධියක් තමයි යථාභෝධීන හොඳ සී කල්පනා නැగిලා ඉන්නේ. ඒ ප්‍රඥා මූලිකව ප්‍රඥාව තුලින් ගිහිල්ලා කෙලෙස් මේ හිදිනවා. ඒක මේ මේ මාර්ගඵල වලින් කෙරෙන්නේ කෙලෙස් හිඳ හැරීම. එතනින් කෙරෙන්නේ. එතකොට මේ සමතයෙන් කරන්නේ නීවරණ සමත කිරීම. ධානයෙන් කරන්නේ මේ කෙලෙස් නිසා හටගත්ත විස දවා හැරීම. දැන් මේ ධානය කරනවා කියන්නේ දවා හරිනවා. ධානය කරනවා කියන්නේ දවා හරිනවා කියන එකයි. මොනවද දවා හරින්නේ? දැන් අරිහත්ත්වයටපත් වෙච්ච උත්තරමයන් වහන්සේ ඊට පස්සේ ඉහාත්ම සුඛ විදිහට ධානය කරනවා. හ්ම් ඒතකොට ධාන දවා හැරීම හිත පිළිබඳව තිබිච්ච දෙයක් න ะ. අරිහත් ඵලයෙන් රාගක්ෂය කරලා, දිවිසක්ෂය කරලා, මෝහක්ෂය කරලා සුද්ධ කළාට පස්සේ ඒ හිතේ මොනවද තව දවා හරින්න ඉතුරු වෙන්නේ? එන අරිහත් වහන්සේ ධානය ලබන්නේ පස්සේ එන අරියතුන් වහන්සේ ධ්‍යාන කරන්න දෙයක් නෑ ධ්‍යාන ලැබිලා තියෙන්නේ. එන අරියතුන් වහන්සේ ඉහත්ම සුදු කරන ධ්‍යාන වලන්නේ මොකද? අපි ධර්මයේ තියෙනනේ වඩනවා කියන්නේ. අරියතුන් වහන්සේ ධ්‍යාන වලන. එහෙනම් හිත පිළිබඳ දෙයක් නම් ධ්‍යාන වඩනවා කියන්නේ. ධ්‍යාන කියන්නේ. හිත පිළිබඳ කෙලෙස් 1000 දැවීම නම්. කෙලෙස් 1000 සහ මුලින් බිඳුවන අන්තිමම දාවලා ඉන්නේ අරියතුන් වහන්සේ. ඉතින් අරිහත් උන්වහන්සේ සියලු ධානය පූර්ණ වෙන්න ඕනේ අරිහත්ත්වයට පත් වෙනකොට. ඉතින් අරිහත් උන්වහන්සේ පස්සේ ඉහත් සුඛ විනේ ධානය වරන්න දෙයක් නැහැ. අන් දවන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නන්නේ. ඔය ධාන ධාන කියන්නේ පළවෙනි ධෛර්යය මොකද්ද? දෙවෙනි ධෛර්යය මොකද්ද? තුන්වෙනි ධෛර්යය හතරවෙනි ධෛර්යය මොකද්ද? මෙන්න මේක තේරුම් ගන්න දෙකම තියෙන්නේ. පළවෙනි ධෛර්යයේදී යම් කිසි ලක්ෂණයක් මතුවෙනවා. ඒ ලක්ෂණේ ආරමුණු කර කර ඒ ලක්ෂණේ වුණා ඉන්න පුළුවන්. දෙවෙනි වට දැවීමේදී ඒ දැවුණු ස්වභාවයේදී මානසික ලක්ෂණයක් මතුවෙනවා. ඒ ලක්ෂණේ තේරුම් ගත්තාම ඒ ලක්ෂණේ යලි ආවර්ජනා කරලා එතෙන්ටපත් වෙන්න පුළුවන්. සම සමාධියට. ධ්‍යාන සමාපත්තියට. ධ්‍යානයයි ධ්‍යාන සමාපත්තියයි දෙක. එතකොට ඵලයයි ඵල සමාපත්තියයි දෙක. ඔක වෙන විදිහට තෝරා ගන්න ඕනේ. දැන් ප්‍රථම ධානයේ ලබනකොට සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛේකග්ගා ප්‍රීති සුඛේකග්ගතා සහිත පඨම ඥානං කියලා විග්‍රහ කරනවා. සවිතක්ක සවිචාර සහිත ප්‍රීති සුඛ ඒකග්ගතාදී ප්‍රථම ධානයි. දැන් මේ ප්‍රථම ධානයේ පළමු වතේ දවනකොට ඇති වෙන ස්වභාවය තමයි කියන්නේ. දවන්නේ මොනවද? දවන්නේ මේ කරද කයවත් මේ මස්ලියේ කය තුල. පිළිලා තියෙන එක්තරා කාරණා. දැන් මේක තේරුම් ගන්න ඕනේ වැදගත් දෙයක් වගේ. දැන් අපි හිතමු අපි කිමිනි ලාම්පුව පත්තු කරනවා දැල්ල වැඩි කරලා. දැල්ල වැඩි කරපු කිමිනි ලාම්පුවේ විහිදෙන අර මේ පහන් දැලි. කිමිනිය හැමදෙම බැඳිලා කඩු වෙනවා. දැන් කලුණාට පස්සේ අපිට පුළුවන් අර වැඩියෙන් අඳුර අඳුර දැල්ලක් ගිය පහන් දැල්ල නැවත වාරයක් නියම ක්‍රමානුකූලව අඩු අඩු කරලා. ඒකේ අඳුරු පහන් දැල්ලක් නෙවෙයි දීප්තිමත් ආලෝකයක් යන විදිහට මේක ඇතුලේ හදන්න. හැබැයි කිමිනිය සුද්ධ කළේ නැහැ. කිමිනිය සුද්ධ නොකර ඇතුලේ පහන් දැල්ල හදන්න පුළුවන් දැල්ලක් නැවෙන හොඳ පැහැදිලි දැල්ලක් එන ගන්න. අපි කිමිනිය උඩින් බැලුවොත් එහෙම දැල්ල තියෙන්නේ. දැල්ල හොඳ දීප්තිමත්. දැල්ලේ කහටක් නැහැ. හැබැයි එළිය විහිදෙන බලුවා පිටේ එළිය විහිදෙන්නේ නැහැ. මොකක් නිසාද? අර ඉතෙල්ල දැල්ල වැඩි වෙච්ච කාලේදී බැඳිච්ච අඳුරක් තියෙනවා. ඔන්න ඒ අඳුර මේ කිමිරියේ බැඳිලා. දැන් එකක් බලාගන්න ක්‍රමයක්. දැන් තමයි තව උපමාවක් කියන්න. දැන් අපි මේ පෙට්‍රල් ලාම්පු වෙනනම් ඔය මේ ලාම්පු පතු කරනවානේ. ඔය ලාම්පු පතු කරුවාට පස්සේ ඔගේ මැන්ටලේට කළු නිකන් අමුතෙල් ගියෝ. මැන්ටලේ කළු වෙනවා. දැන් කළු වුණාට පස්සේ අපි මොකද කරන්නේ? අර අමුදෙල් නැනකොට හටගත්ත ගින්දරට අමතරව සැර ගින්දරක් ඇති කරන. දැල්ල නැති ගින්දරක් ඇති කරන ගෑස් ගින්දර. අර මේ මැන්ටලේට වදින විදිහට අභ්‍යන්තරයේ අර මැන්ටලේ මේක දිගේ එවනවා. මෙරිකටින් එවනවා. දැන් ආපුහම මොකද වෙන්නේ? ඒ මේ දැල්ල නැති ගිනිසිරුව වදිනවා අර මැන්ටලේට. දැන් මේ ගිනිසිරුව වදින මුල් අවස්ථාවේ මැන්ටලේ කලුයි. ඉස්සෙල්ලා වැදුණු කාරව මැන්ටලේ තියෙනවා. හැබැයි දැල්ල වදින්න වදින්න අර කළු දැල්ල දවා හරිනවා. අර කළු කාබන් එක දවා හරිනවා. කළු කාබන් එක දැවෙන්න දැවෙන්න මොකද වෙන්නේ? මැටලේ සුදු වෙලා එළිය වැටෙනවා. දැන් දීප්තිමත් එළිය ලෝකෙට බාහිරට පිට වෙන්නේ අර කළු දැල්ල නැතුවම. මෙන්න මේ වගේ. අපේ හිත තුලින් ඉතලා ගත අර රාග දේශ මොහ නිසා හටගත කළු කාරමක් වගේ. කළු කිරණක් බැඳිනවා මේක වගේ. ඒ කළු කිරණ මුල් කරගත්ත වාපිච්චෙම කෝප කරලා තියෙන්නේ. ඒ දනු. දැන් මේකයි දවන්නේ ඉහාත්ම සුභ විහරණය. ධානය ලැබු ධානය ධානය කරනවා කියන්නේ ප්‍රථම ධානය සමාධිය එනකොට ඒ සමාධිය යලි යලි ආවර්ජන කරනවා ධාන සමාධිය යලි යලි ආවර්ජන කරන කරන ධාන සමාපත්තිය නැගෙනවා ධාන සමාපත්තිය නැගෙනකොට ඒකෙන් අර දැවිලා තිබිච්ච ඉතර තිබිච්ච අඳුර ඒකෙන් දැවෙනවා දැවිලා ගියාට පස්සේ ඉහාසන සුඛ වෙනවා ඉතාමත් ලස්සනට කායික මානසික ප්‍රීතිය සුඛය සහිතව එකඟතාවයේ පිහිටනවා අන්න පැහැපත් වෙන්නේ ඔහොම හතරවෙනි අවස්ථාවක් ලැබුණාට පස්සේ මේ අභ්‍යන්තරේ අර කළු තිරණ කහට මොකුත් නෑ. ඔක්කොම දැවිලා යනවා. දැන් මෙහෙම වුණාට පස්සේ දැන් මේ සංකාර නිසා හදගත් එක ඉවර වුණා. හැබැයි අපි අපි ගොඩනගන සංකාර නිසා. අවිහත් වුණා හිතේලා ගොඩනගන සංකාරය වුණා. විපාක සංකාරය ඉවර නෑ. ආනිඤ්ඤාපි සංකාරය වශයෙන් එනවා විපාක සංකාරය. ওই විපාක සංකාරය පෙර කරලාද කුසල කුසල දෙකේ අකුසල. ඒ අකුසලෙන් ඇයි මේ කඳුරු කරනවා. ඒ අඳුරු කරනකොට අපිට ආයතරයක් මොහොතක් හරි සම්වැදින අර කපල දාන්න ඕනේ. කපල නොදා හිටියත් ආයතරයක් කට්ට වැදෙනවා වගේ අරක වැදෙනවා. ඒතකොට ධානි ආයතරයක් යටපත් වෙනවා. යටපත් නොවන්න මොකද කරන්නේ? දවසකට සුළු වෙලාවක් හරි වරනවා. වරුණ ආරෙ පිච්චිලා. ඉතින් ඊට පස්සේ අපිට ඔන්න ඒ ඒ අවස්ථාවේදී තිබෙන ලක්ෂණේ ආවර්ජනා කරලා ඒ එදෙන ඒ සමාපත්තියට සම්බන්ධ පුළුවන්. ප්‍රථම ධානය සමාපත්තිය වෙන. සමාපත්තියට සම්බන්ධයි ළමයි ධානයේ තුලින් ප්‍රථම ධානය නැගුණි. පළවෙනි දෙවිල දෙවිලා ධානය පූර්ණ කරගන්න. සමාපත්තිය දුන්නා සම්බන්ධුනේ හැකිට පස්සේ. ඕනෝන සමාපත්තිය දුන්නා සම්බන්ධුනේ හැකිට. ඔන්න ප්‍රථම ධානය සමාපත්තිය සම්බන්ධින්න පුළුවන්. ධානය ලබා තියෙන්නේ. ප්‍රථම ධානය ලබාගෙන වාසය කරනවා. ඊට පස්සේ ද්විතිය ධානය ලබාගෙන වාසය කරනවා. තෘතිය ධානය ලබාගෙන වාසය කරනවා. චතුර්ථ ධානය ලබාගෙන වාසය කරනවා. මේ ධානය ලබාගෙන වාසය කරනකොට ආයතනය ප්‍රථම ධානය ලබාගෙන වාසය කරනවා. ආපහු බහින්නේ නැහැ. චතුර්ථ ධානය ලබා ගන්න වාසියක නැහැ නේද? උන්නම් ප්‍රථම ධානය සමාපත්තියට සමවැදුනේ. ධානය කියන්නේ දවණේ. පළවෙනි වටේ දැව්වා, දෙවෙනි වටේ දැව්වා, තුන්වෙනි වටේ දැව්වා, හතරවෙනි වටේ දැව්වා. දැව්වට පස්සේ අර කාරම් කහද ඔක්කොම ඉවරයි යන්නේ. ඒක දැන් සුද්ධයි. හැබැයි විපාක වශයෙන් එන මාත්‍රිය සුද්ධ කරන්නේ දවස් ගන්න ටික වෙලාවක් හරි සමාධියට සමාදින. සමාදිනකොටම ඒ සමාධියේ ශක්තියම අරක දැවිලා යනවා. ධානය පූර්ණයි. ඒකයි ධානය කියන්නේ. සෝතාපන්න ඵලයේ ලැබුණ කෙනාට. සෝතාපන්න ඵලයේ ඊට පස්සේ ඵලයේ ස්වභාවය ආවර්ජන වෙනකොටයි ස්වභාවය දකින්නේ. දැන් ඒ ස්වභාවයට ආවට පස්සේ එයාගේ ස්වභාවය ඒකයි. ඊට පස්සේ අර මේ අල්ලගත්තේ නැති නිසා චන්දරාගේ විදුරහම. චන්දරාගේ තියෙන උඩ දකින්න දකින්න ඊට පස්සේ අල්ලන්නේ. නෑ දැකලා අල්ලන්නේ නෑ. ඉතින් ඕක පළසිත නැගුණාම ආවර්ජන කරන්න පටන් ගත්තා. පස්සේ ඒක පළසිත බව දකින්න. ඔන්න තමට තමන්ට ඔන්න ආවර්ජන කරලා පළ සමාපත්තියම වැදුනේ හැකි. කල් යනකොට. ඔයින් ඒකේ නිදහස් ස්වභාවයම අරමුණු කරන්න ඕනේ. තමා විවේකීව ඉන්නකොට අපි විවේක යම්තනක ඉන්නකොට තමාර දකින්න මේ ලෝකේ අල්ලන්න හරයක් නැහැ. ඒතර මම නිදහස් වුණානේ. ඒ නිදහස මට වැටුණා. ඒ ස්වභාවය කොච්චර නිදහස්ද? කොච්චර සාන්තද? ඒතං සන්තං ඒතං පනීතං. ඒ සාන්තයි ඒ පනීතයි. එතන ඵලහිත ලැබෙනවා වෙනම ඵල සමාපත්තිය ලැබෙනවා. ඵල සමාපත්තිය භුක්ති විඳින්න නම් වාඩි වෙලා හැගෙන කරන්න. ඵලහිත නැහැ ඵල සමාපත්තිය නැහැ. ඉතින් මේක තේරුණා. ඒගොල්ලෝ මට ඉදොම් ප්‍රති මම දැන් කැස්සෙනෝනේ. කැස්ස සම්පතේ. මුස්ම වෙල්ල සමතේ. ලොකුම කලම් ප්‍රති දැන් මුකුත් නෑ වගේ නේද? හැබැයි තව පරිසම් ඉදොර දෙලා. මොකද හේතුව අපි ඉතින් අමතක කර දැමිය යුතු හරියක් තියෙනවා. අසංඥ වෙන අමතක වීමක් තියෙනවා. ඒක ඉතින් පරිස්සම් වෙන්න ඕනේ. දැන් සියල්ලම අමතක කරලා දාලා ඉන්නවා කියනකොට සියල්ලම අමතක කරලා දාලා අපි ඉඳ ගියොත් එහෙම එතන ප්‍රශ්නයක් එනවා. අපිට සංඥා නිරෝධ වෙන්න පටන් ගන්නවා. සංඥා නිරෝධයෙන් මෙතන අසංඥ වෙන්න පටන් ගන්නවා. අසංඥව ඉන්න පුළුවන්. ඒතර අසංඥ සත්‍ය භාවනාව වෙනවා. හොඳවා ගන්නෙත් නැහැ නරකවා ගන්නෙත් නැහැ කිසිම දෙයක් ගන්න නැහැ කියලා. අපි එහෙම වැළුවොත්. ඒ හොඳවා ගන්නෙත් නැති නරකවා ගන්නෙත් නැති අවස්ථාවක් තියෙනවා. ඒක අනුපූර්ව නව අනුපූර්ව සමාපත්තිය ලැබෙන නිරෝධ සමාපත්තිය. ඒ නටාව වෙනයි. ඒතර අපිට යමක් කරන්න ඉඩ තියෙද්දී. අපි හිතමු මෙන්න මෙහෙම දෙයක් උදාහරණයක් වශයෙන් ගන්නකො. යමක් කුණු නම් ඒක අතාරින්න. කියලා අපිට අදහස් දෙනවා කියමු. යමක් වැඩ කරන්නේ නැත්නම් ඒකත් අතාරින්න. දැන් අපිට අපි බලනවා දැන් ওই දිනම මිදුලක් දෙනවා අතු ගන්න. කෙනෙකුට. යමක් වුණ නම් ඒක ඉවත දමන්න. යමක් අවදා වෙනා පැත්තකට දමන්න. කියලා දෙනවා. දැන් මිදුල අතු ගන්න යන මිනිස්සයා බලනවා යමක් අපද්‍රව්‍ය. මොනවද අපද්‍රව්‍ය? ඉදරත් අපද්‍රව්‍යය. එතකොට මේ කූඩේත් අපද්‍රව්‍යය. මේ මිදුලේ තියෙන ඔක්කොම අපද්‍රව්‍යය. දැන් ඉතින් යමක් අපද්‍රව්‍ය නම් ඒක අල්ලන්න නැතුව නිදහස් නිදහස් වෙන්න කිව්වොත්. අපිට පුළුවන් ඒවා හිම වැඩ පිළිවෙල පැත්තකින් දාලා ඉන්න හද්ද නැතුව ඉන්න. මේක අත්හැරීම. නමුත් අපි දැනගත්තොත් අපිට යම සුද්ධ කරගීමට අවිදියක් තියෙනවා. අපතරාගුලි යමක් ඇද්ද දැකලා සුද්ධ කළ යුතුයි. ඒක මාර්ගයේ භාවනා කරනවා කියන එකක් යන්නේ ඒක. දැන් භාවනා නොකර නිහඬව ඉන්න එකයි. භාවනා කරනවායි දැනගන්න ඕනේ. ආර්ය භාවනාව දැනගන්න ඕනේ. ආර්ය භාවනාව නොකර නිහඬව ඉන්නවා දැනගන්න ඕනේ. ආර්ය භාවනාව කරනකොට යමක් නිසා රාගය හට ගන්නවද, ද්වේෂය හට ගන්නවද, මෝහය හට ගන්නවද? අන්නේ හේතුව වෙලයි පහ කරන්නේ. යමක් රාගක් හේත හේතු වෙනවද, ද්වේෂක් හේත හේතු වෙනවද, මොහක් හේත හේතු වෙනවද? ඒක ඇසුරු කරනවා. ඒකයි භාවනා කරන්නේ. ඒක වරන්දු. පහ කරේ ඉච්ච දැකලා පහ කරන්න ඕනේ. භාවනා කරේ ඉච්ච දැකලා භාවනා කරන්න ඕනේ. දැන් මෙතන භාවනා කරේ ඉච්ච පහ කරලා දාලා පහ කරේ ඉච්ච පහ කරලා දාලා දැම්මම මොකුත් ගන්නෑ. අන්න ඒක අසඤ්ඤ සත්‍යය. ඉතින් අසඤ්ඤ සත්‍ය භාවනාව භාවනා තුලින් සම්පූර්ණ මේ ආර්ය විදිහ අයින් කරපු එක. සාසනය තුල අයින් කරලා තියෙන එක. මහා කල්ප 500ක් අසඤ්ඤ සත්‍ය උපදින්න හේතු වෙනවා කියපින්න මේ භාවනාව වැඩනවා. සියල්ලම අතහැරලා දාලා ඉන්න පුළුවන්. කිසිම අරමුණක් නැතුව යන්න පුළුවන්. බැලුව කෙනා නිරෝධ සමාධිය සම්බන්ධනවා කියලා දැනෙන්නේ. හැබැයි සිද්ධ වෙන අසඤ්ඤ වුණා. එතන දැන් අපි තමු අර උද මේ ඉදලයි නැන මුස්නේ හරි ඉදලා හරි ගේ අතු ගන්න කූඩේ අරවම දුන්නේ කරා. දැන් ඒවා එයින් එයාට වැරද්ද තියනවා කරන්නේ. යමක් නිසා යම් කිසි ගුණක් අයින් කරන්න පුළුවන්ද ඒකෙන් ඒක කරනවා. මොකෙන්ද? ඉදලෙන් ಗುಣ අතු ගන්න පුළුවන් නිසා. ඉදලා අරගෙන ಗುಣ අතු ගන්න. ಗುಣ අතු ගාලා අතු ගාලා ඉඳන් අනිසරේ පූලෙත් ගුණ. හැබැයි කුණු පූරේ කුණු වයින් කරන්නම ගන්නවා. අර කුණු පොළොකොට කුණු ජරාව ඔක්කොම පූරේට පුරවාගෙන ඉදලෙම්ම පුරවාගෙන. පූරේම ගෙනිලා විසි කරනවා. දැන් අනිත් කුණු ටික ඔක්කොම අතු ගාලා සුද්ධ කරලා ඉවරනට පස්සේ ඉදලා දිසි කරනවා පූරේ දිසි කරනවා. ඒකක් කුණු පොඩි. දැන් මම වැද්ද වෙනවා. දැන් නිකන් ඉඳ පුළුවන්. දැන් නිකන් ඉඳ සුද්ධ කරලා ඉවරයි. දැන් සුද්ධ නොකර නිකන් ඉන්න එක නයි සුද්ධ කරලා නිකන් ඉන්න එක නයි දෙන්නගේ වැදගත්කම තියෙන සුද්ධ කරලා නිකන් ඉන්න එක නම් සාර්ථකයි. සුද්ධ නොකර අතහැරලා දාපු කෙනා අසාර්ථකයි. අන්න ඒ වගේ දෙයක් වෙන්නේ. දැන් අපිට පුළුවන් ඔක එන එන අරමුණ අත්හරින්න. ඒක තමයි අසඤ්ඤ සත්‍ය මුනි මුනි දහම කියන්නේ. ඉන්දියාවේ හිටපු මුනිවරු කියන කොටසක් කියන්නේ. ඒ මේ මුනිවරු කියන කට්ටිය හිටපුනි මුනිවද කිව්වේ ඕකට. ඒ මුනිවද අනුගමනය කරලා කතා කරන්නේ. ක්‍රියා කරන්නේ. හිතන්නේ. ඔක්කොම අතාරිනවා. හරි නිදහස. ඉක්මනට පුරුදු කරගන්න පුළුවන්. හැබැයි ඕකට කියන මුනිවද. ඕකෙන් එන අසඤ්ඤ විනේ. අසඤ්ඤ වෙලා ඉන්න පුළුවන්. ඔය දවස් ගානක් ඉඳලා පුළුවන්. අන්තිමට ඕනනම් යාට පුළුවන්. අසඤ්ඤ වෙලා ඉන්න අදිස්ථාන කළා ආය අසඤ්ඤ සංඥා නොවීම ඉන්න අදිස්ථාන කළා ඉන්න. ඒලා දිහා නැගෙනවා. එයා කොහේ ගියද යාවත් දන්නේ අසඤ්ඤ නිසා. අසඤ්ඤ කරපුවා කියන කර්ම ශක්තිය ක්‍රියාත්මක කරලා ජීවිත රූපයක් නිබඳවන අසඤ්ඤ ධාරේ. එයා මැරිලා නැහැ. එයා දන්නේ නැහැ ඉන්න බව. ඒක තමයි අසඤ්ඤ භාවය. මහා කල්ප 500ක් යනකම් ගෙවෙන්නේ. ඊට පස්සේ අන්තිම මොහොතේ තමයි අර ඉඩක් පහළ වෙන්නේ අන්තිම මොහොතේ. සංඥා පහළ වෙන්නේ. මේ සංඥා පහළ වෙච්ච ගමන් ඉතින් චිත වෙනවා. චිත වෙච්ච ගමන් ආයතරයක් උපදිනවා. එයා ඉතින් මම අලුත් සත්‍යය කියලා. එයා දන්නේ නැහැ. එයාට මහාකල පන්තිය කිරපු කාලෙන් එහා කාලේ ඊ කරන්න බෑ ආවර්ජන කරන්න බෑ. නිසා එයා කල්පනා කරන එයාට දිවසක් පස්සේ පහළ කරගත්තත් එයා දැහැනක් වදලා. එයා කල්පනා මාගේ මුල කොහෙද? බලාගෙන බලාගෙන ගියාම එයාට පේනවා කොහේ ඇද්ද එකපාර කල්පනාවක් ආවා. ඒ ඉහට එයා නැහැ ඉඳලා. ඉතින් කල්පනා කරලා කරලා අන්තිමට එයා පහළ වෙච්ච දහන පේනවා හිටි ගම. පහළ කරපු කෙනෙක් පේන්නේ නැහැ. පහළ වෙච්ච දවසකුත් නෑ. මුලක් තියෙනවා. එයා කියනවා මට මුලක් තියෙනවා. මම දන්නවා. මගේ මුද. මම කවුරුවත් පහළ වෙලෙන්නේ නෑ. මම කාගවත් නිර්වාණයකුත් නෙමෙයි. අහේතුකව පහළ වුණා. අන්න අන්න අහේතුවාදී අහේතුකවාදීට වැටෙනවා. මුල. ඉතින් ඒ නිසා ඊට පස්සේ නිගමනය කරනවා. අහේතුකව පහළ වුණා නම් කවදා හරි අහේතුකව නැති වෙයි. පහළ වෙන හැටි නැති වෙන්නද එන්නේ. එහෙනම් මේ රෝහේ අතේ අහේතුකව නැති වෙනවා. අහේතුකව පහළ වෙනවා. අන්න අහේතුකවාදී නැගෙනවා. මේ වාදේ නැගෙන හැටි. දැන් එක දැනක වාඩි වෙලා කරනවා අපි ඒ උනත් කරන්නේ පහකල යුතු වන්නා උදී ආවර්ජනා කරන්න ඕනේ. ඒ කියන්නේ ආදීනව අපි නිතර ආදීනව ආවර්ජනා කරන්න ඕනේ නිවන ආනිසංස ආවර්ජනා කරන්න. ඉතින් ආවර්ජනා නොකර හිටියොත් ආර්ය මාර්ගය වෙදෙන්නේ නැහැ. ආවර්ජනා තුලින්මයි ආර්ය මාර්ගය වඩන්නේ. ඒක ආවර්ජනායි වඩන එක. මේ ආවර්ජනා වඩාගෙන යනකොට ප්‍රඥාව වෙන්නේ